මේ වත්තේ දාන්තරමන දේශාවේ ඉතිරි දේශාව යද ඉතිපත් වෙන බලාපොරොත්තු වෙන දාපි අත්‍යන්ත ප්‍රශ්න කියලා දැනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අසුරන්ද ප්‍රශ්න කීපයකට දෙන්නද පිළිතුරු විස්තර වශයෙන් දැක්කේ මේ අපේ කරුණු නැවත මතක් කරගැනීම සඳහා ඒ සාහසේ සාමත්ම කිතින් අපි කියනවා බුදුරජාණන් වහන්සේගේ අසුරන්ද ප්‍රශ්න කියන තැනට අහනවා කින්නකෝ භෝගෝත්තම සංකතන්ති දුක්ඛන්ති සංකතන් දුක්ඛන්ති කියලා බුදුරජාණන් වහන්සේ බෞද්ධෝත්මයන් වහන්සේ මේ දුක සමාවිෂින්න ඇති කරගත්තාද මා හේවන් කෂ්ඨ එහෙම කියන්නේ තේපා කෂ්ඨ කියලා බුදුහාමුදුරුවෝ පිළිතුරු දුන්නේ දෙවෙනි ප්‍රශ්නේ චින්තන භෝගෝතම පණං කතං දුක්ඛන්ති එහෙමනම් මේක වෙන කෙනෙක් විසින් මේ දුක ඇති කළාද මා හේවන් කෂ්ඨ එහෙම කියන්න තේපා කෂ්ඨ කියන කෝබෝ තමයි සංකප්පංච පරංකප්පංච දුක්ඛං කියනවා මේ දුක සමාප්ත කරගත්තාද අන්නයන් කියන දෙගොල්ලම එකතු වෙලා කරගත්තු දෙයක්ද මහා හේවන් පස්සට එහෙම කියන්නට එපා පස්සට ඒ තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ වශයෙන් අචේනක ප්‍රශ්න බුදුහාමුදුරන්ගෙන් අහනවා. කිම්පණ භෝගෝතම අශයන්කාරං අපරංකාරං අදිච්ඡේ සමුප්පන්නං දුක්ඛං. එහෙමනම් මේක ප්‍රමනොච්චලේ නෑ අනොච්චලේ නෑ අදිච්ච සමුප්පන්නා කිසිම හේතුවක් නැතුව ඉබේම මේ දුක ඇති වුණාද? මා හේමන් කස්සප එහෙම කියන්නටත් එපා. අකින්නකෝ භෝගවතම නැති දුක්ඛන්ද මොකද නම් බුදුරජාණන් වහන්සේ දුක කියලා එකක් නැද්ද? අත්තිකෝ කස්සප කස්සන දුක්ඛං නොකෝකෝ නොකෝකෝ නොකෝකෝ කස්සප නැති දුක්ඛං දුක කියලා දෙයක් නැතුව නෙවෙයි කස්සප දුක කියලා දෙයක් තියෙනවා. ඒනේ භවංගෝතම දුක්ඛං ඥානවා කියන පස්සති. එහෙමනම් භවද්දෝතමයන් වහන්සේ දුක දැකලත් නැද්ද? දුක දන්නේත් නැද්ද? ඥානං කවහම කස්සප දුක්ඛං පස්සහ කවහම කස්සප දුක්ඛං මම දුක දැකලා තියෙනවා කස්සප මම දුක දන්නවා කස්සප. මේ ගැනයි එදා අපි ප්‍රකාශ කළේ මේ පළවෙනි කොටස ගැන කතා කළා. කින්නකෝ ගෝතම ශාන්තන්ති දුක්ඛං දී සමා විසින්නනේ දුක ඇති කරගත්තාද කියන කාරණා. ඒදී මේ ප්‍රකාශ කළේ පෙන්වන්න කලේ විශේෂයෙන්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාරික දුක අපරිසුන් නැති කරගත්තා කියන හැඟීම බොහෝ අයගේ සිත්වල තියෙනවා මේ අනාත්ම සංඥාව ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා දැන් හැඳින්වීමක් ඇතිවන්නේ බොහෝ විට අපි දුකකට පත් වෙනකොට මම කරපු කර්මයේ විපාක මම විඳින්න ඕන කියලා එහෙම හිතන එහෙම කියන අවස්ථා තිබෙනවා ඒ වගේම අන්නාගේසින් දුකකට පත් වෙනකොට කරපු කර්මයටම ඵල දෙනවා කියලා එහෙම කතා කියනවා එහෙම කතා ව්‍යවහාර කරනවා ඉතින් අපිට මේවා සම්මතයේ සම්මුතියේ පිළිතුර කතා කරන්නට ව්‍යවහාර කරන්නට සිදුවවත් ඒ කියන යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන කියන කරුණයි තේරුම් ගන්න. එනිදී මේ කර්ම රැස් කරන කෙනෙක් නැතේ කර්ම රැස්වීමක් තිබෙනවා කියන කර්ම තමයි අවධාරණය කළා පෙන්වන්න කලේ කොයි අවස්ථාවේ කොයි දෙයකලත් මේ පංචස්කන්ධ ධර්ම නැත්නම් මේ සංස්කාර ධර්ම ඇති නැති යාමක් හැර මෙතන දෙන කර්ම රැස් කරන කෙනෙක් නෑ මම කර්ම රැස් කරනවා නෙවෙයි මගේ කර්ම රැස්වීමක් නෙවෙයි එතකොට මායිෂින් මේ දුක ඇති කරගත්තාද කියන කරුණ සම්පූර්ණයෙන් මිත්‍යාවක් ඒක වැරදි එමයයි බුදුරජාණන් වහන්සේ මා හේමන් පස්සට කියලා ඒ පළවෙනි ප්‍රශ්නයට බුදුරජාණන් පිළිතුරු දුන්නේ. එතකොට මේ ඒ දාපේකෝ කර්මවල ඊ타මත්ම කෙටි සාරාංශයයි අපි ඉදිරිපත් කළේ. අකින් පණ භෝගෝතම පරංකතන් දුක්ඛන්ති එහෙමනම් මේ දුක අනුන් විශ්වන කලාද මේ දුකක් ඇති වෙනකොට දුක්වල තියෙන විවිධ දුක්පතියේ විවිධ හේතු. ඒ හේතු අතරින් එකක් තමයි ඕපක්කමික ආබද්ධා කියලා. ඔය ගේමානන්ද සූත්‍රයෙන් දක්වලා තියෙන ඕපක්කමික ආබාධ. උපක්‍රම තුලින් ඇතිවන ආබාධ දුක් පීඩා කරදර. උපක්‍රමයේ කියන එක තමන්ගේම උපක්‍රමයක් වන්නත් පුළුවන් අන් අයගේ උපක්‍රමයක් වන්නත් පුළුවන් දැන් අද කාලේ නම් ඔය බෝම්බ ගහනවා යුද්ධ තියෙනවා ඒ වෙන අනිත් ඒ වෙන විචාර දුකකට පීඩාවකට පත් වෙනවා අපාය ආදී කැදී ජීවත් වෙන ප්‍රතිශිතිනවා ඉතින් ඒ දුක අනුනායයෙන් තමයි ඇත්ත වශයෙන්ම ඇති කලා කියලා වනම කෙනෙකුට පෙනෙන්නේ තේරෙන්නේ ඒ වගේම සත්පාදී සතුන් මෙසනදෝ ආදී සතුන් නිසා අපට දුක් පීඩා ලැබෙන නැත්නම් සෝම සතරන් ආදී නිසා දුක් පීඩා ලැබෙන්නට පුළුවන් සීතල උෂ්ණ වෙන බාහිර උදුරු නිසා දුක් පීඩා ලැබෙන්නට පුළුවන් ඉතින් එතකොට කෙනෙකුට හිතන්නට පුළුවන් පරංකතන් දුක්ඛම් මේවා මේ මම අනුකරපු දුක්ඛය කියලා අනුන්කලාද මේ දුක කියනකොට බුදුරජාණන් වහන්සේගෙන් විමසිය කියලා කල්පත වෙන්නේ දුක් නෙවෙයි. ඒ කියන්නේ උපක්කමික ආබාධ උපක්කම වශයෙන් තියෙන ආබාධ නෙවෙයි. උපක්‍රම වශයෙන් ආබාධයක් ඇතිවන බොහෝ අවස්ථාවලදී විශේෂයෙන්ම බෞද්ධය කල්පනා කරනවා මමම කරපු කර්මය මට මේ අත්දකින්න සිදුවලා තියෙන්නේ කියලා. නැත්නම් ඒකට ඒ කර්මම පළ දෙන්නේ කියලා. අර තමන්ම කරපු කර්මයේ තමන් මේ අත්දකින්නේ කියලා ඒ දෘෂ්ටියට ඒ අවස්ථාවේ දෙන්නට පුළුවන්. මෙතෙන්දී සම්මාන්‍ය ආගම් තියෙන වෙනත් කතෝලික වෙන ආගම් මේවල දෙකන දුකකට පස්සනාට පස්සේ කෙනෙක් ඒ කල්පනා කරනවා ඒගොල්ලෝ හිතනවා මේ මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි සිදුවන්නේ කියලා. ඒකෝට ඒ දුක දෙවියන් වහන්සේ විසින් නිර්මිත කළාය නිර්මාණය කළාය නව කියන අදහස තමයි ඒ දේශිත තුළ තියෙන්නේ. මේ විදිහට අන්න විසින් දුක ඇති කළාද කියන කරුණ බොහෝ අයගේ සිත තුළ තිබෙන එකයි මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් විමසලා තියෙන කෂප. ඒකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මා හේවන් කෂප එහෙම කියන්නත් එපා. දැන් ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි එහෙමනම් තමන්ගේ අනුන්ගේ දෙකම මේ දුක ඇති කළාද කියලා. එතකොට තමන් දුක ඇති කළේ නැත්නම් අනුන් දුකක් ඇති කළා කියලා කියන්නේ නැත්නම් මේ දෙකම තමන්ගේ අනුන්ගේ දෙකම දෙගොල්ලම නිසා මේ දුක ඇති වුණා කියන කතාවට පිළිගන්න තනන්නේ. ඒ නිසා ඒකටත් මා හේවන් කස්සප කියන දුක් පිළිතුරු දුන්නා. ඊට පස්සේ අසන්නද ප්‍රශ්නේ තමයි එහෙමනම් මේක කිසිම හේතුවක් නැතුව ඉබේ මේ දුක් පරම්පරාව සංසාරික දුක ඇති වුණාද? ඒකටත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක අදිච්ච සමුප්පන්න හේතුන් නිසා හටගත් දෙයක් නෙවෙයි හේතුන් නැතුව හටගත් දෙයක් නෙවෙයි හේතුන් නිසා හටගත් දෙයක් කියන කතාව. මේ විදිහට මේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නාට පස්සේ තේලෙන ප්‍රශ්න බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ අනේකටම නැහැ නැහැ කියනවා මේ එහෙම හිතන්න එපා කියනවා මේක මට තේරෙන්නේ මේ දුක විස්තර කරන්න කියලා. ඉතින් අර අධිච්ච සම්පන්නන් දුක්ඛන්ති කියන එක කවරෙකු විසින්වත් දුක ඇති කලේ නෑ ඉබේම ඇති වුණා කියන එක මේ සාමාන්‍ය කෙනෙක් හිතන කතාවක් නෙවෙයි භාවනාවෙන් ඉතා ඉහළ අත්දැකීම් ලැබපු අයසන් ලෝකයට දාපු දෘෂ්ටි නේවා ඔය දෙකට මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා මිත්‍යා දෘෂ්ටි 62ක්. ඒ මිත්‍යා දෘෂ්ටි වලින් බොහෝමයම භාවනාවෙන් ඉහළම සමත භාවනාවෙන් ඉහළම ප්‍රතිඵල අරගෙන ඉද්ධිකාතේ හාරයේ සහිතව සිදුපුවා ඉදිරිපත් කරපු දෘෂ්ටි. දැන් මේකත් මේ අදිත්‍ය සම්පන්නන් කියන එකත් එවැනි අය ඉදිරිපත් කරපු දෘෂ්ටියක්. දැන් භාවනා ක්‍රමයක් තියෙනවා සුත්තට නිග්‍රහ කිරීමේ භාවනාවක්. ඒ හතරෙන් ධ්‍යානයට ගියාට පස්සේ එයින් පස්සේ මේ දුක ඇතිවෙන යොක්කම සිත නිසා ඒක නිසා සිත නැත්තම් කිසිම දුකක් නැහැ කියන අවබෝධයේ සිට පිහිටලා සිතට නිග්‍රහ කරමින් දීපිත්තම් කියලා භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ භාවනා ක්‍රමය අනුගමනය කරපු පුද්ගලයෝ ඒකින්ම නොපිරිණිදී සිටියොත් මරණයෙන් පස්සේ අසඤ්ඤතලය කියන தත්ත්වය උපදිනවා. අසඤ්ඤතලය කියන්නේ සිතක් නැහැ රූපකය පමණක් තියෙනවා. කල්ප 500ක් ආශ්‍රයෙන් තිබෙනවා. කල්ප 500කට පසුව සුගතියක නැවත උපදිනා මනුෂ්‍ය ලෝක දෙවි ලෝක වෙනතනේ. ඒකට එවැනි කෙනෙක් මනුෂ්‍ය ලෝකේ නැවත ඉපදුනාට පස්සේ එයාට බලන අර කලින් තියෙන සමාධි සම්පත්තම නිසාම සමාධි හිත උපදවා ගන්නට පුළුවන්. එයාට පුළුවන්කම තිබෙනවා ඒ හතරෙන් ධ්‍යාන අභිඥාදී උපදවා ගන්නට පස්සේ පෙරවිසු කඳ පිළිවෙල දක්වන අනුවන ඉස්සරහම දකින්න පුළුවන්නවා. මෙයා බලනවා තමන්ගේ ආත්මය මොකක්ද කියලා ඉස්සර තිබුණේ. ඉතින් මෙයාට බලන්න බෑ කල්ප 500කට එහා මෙයා තමයි බලන්නේ. මොකද මේ පෙරවිසු කඳ පිළිවෙල දක්වන අනුවන සීමා විනායක ඒක පුද්ගලයාගේ දර්ශන මේ ප්‍රඥාව මට්ටම මත බුදු කෙනෙකුට නම් සීමාවක් නැතුව බලන්නත් පුළුවන්. පසුබිම් කෙනෙකුට නම් අසංකේ දෙකක් බලන්නත් පුළුවන්. අග්‍රශාක මහා ශ්‍රාවක කෙනෙකුට නම් අසංකේයක් බලන්නත් පුළුවන්. මහා ශ්‍රාවක කෙනෙකුට නම් කාස ලක්ෂයක් බලන්නත් පුළුවන් කියලා පොත්පත්වල දක්වා තිබෙනවා. ඒන් පහළ කෙනෙකුට ඊට අඩු ප්‍රමාණයක් තමයි දකින්න පුළුවන්. ඉතින් මෙයා කොච්චර බැලුවත් ඉස්ලාමයේ Taman හිතපු බව කරනවා මේවා මොනවද දර්ශනේ වෙන්නේ. ඉතින් කල්පයක් බලන්න පුළුවන්, දෙකක් බලන්න පුළුවන්, තුනක් බලන්න පුළුවන්. මේ දර්ශනේ වෙන්නේ. ඉතින් මම අන්තිමට දර්ශනේ වෙන්නේ නැතුව කොච්චර බැලුවත් දර්ශනේ වෙන්නේ නැති නිසා මේක මේ ඉබේම හටගත් එකක් කවුරුත් ඇදීත් නැහැ, මම ඇදීත් නැහැ. මේක අධිච්ඡ සම්පන්න දුකක් කියලා එහෙම දෘෂ්ටියක් ලෝකෙ ඇති කරා. ඒක ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ගේ අත්දැකීම තුළින් පහළ වුණ දෘෂ්ටියක්. මේ නිසා තමයි ඇතේන කස්සපේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මේ හැම එකකම බුදුරජාණන් වහන්සේ මාහේවන් කස්සපේ කියන එකයි ප්‍රකාශ කරන්නේ. එනිම ප්‍රකාශ කළ ඉවරනකොට අකර්ෂ පහනවා. එහෙම නම් බුදුරජාණන් වහන්සේ වහන්සේ මේකකටම මාහේවන් කස්සපේ කියලා පිළිතුරු දෙනවා. අනේ මට මේ දුක එමනම් කියන්න. දුක කියන්නේ මොකක්ද? දුක ඇතිවන්නේ කොහොමද කියලා ප්‍රකාශ කරන්න කියලා ආරාධනා කළා. එහෙම කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අර ඉස්සෙල්ලා මෑවේ ප්‍රශ්නේ සංක සම්දුක්ඛන්තේ සම්මන් විසින්න දුක ඇති කළාද කියන එක. ඒක නැති නැහැ කියන්නේ මෙන්න මේ හේතු නිසා කියන කරුණ දැක්වීම සඳහා උන්වහන්සේ ප්‍රකාශ කරන සෝ කරවිසෝ පටිසංවෝදිතෝ කෂ්ඨපාදිතෝ සතෝ සංක සම්දුක්ඛන්තේ ඉතිවදන් ශස්සතං ඒතම් පරිති. එහෙම බුදුහාමුදුරුවෝ මේකට පිළිතුර දෙනවා. තමන් විසින්ම මේ දුක ඇති කරගත්තාය කියන ඒ අදහසේ එල්බගෙන සිටින පුද්ගලයන්ට අයංකතන් දුක්ඛන්දී තමන් විසින්ම මේ දුක ඇති කරාය කියන මේ ප්‍රකාශන තමන්ගේ සිතට දැනෙනකොටම සස්සතන්නේ සම්පරිති සාස්ත්‍ව දෘෂ්ටිය එන හට ගන්නවා සාස්ත්‍ව දෘෂ්ටිය පිටර තමයි ඒ අදහස් ප්‍රකාශ කරන්නේ එතකොට සෝ කරෝහි සෝ පටිසංවේදේති. තමාම කර්ම කළා තමාම ඒකේ ආත්මය ඵල විපාක අත්දකිනවා. කියන අදහස වෙනකොට සස්සතං හේතම් පරිසස්සත දෘෂ්ටි එතන පිට ගන්නට ගන්නවා. සස්සත දෘෂ්ටි කියන්නේ ආත්මයක් සදාකාලික වශයෙන් මේ ආත්මයෙන් මැරුණාට පස්සේ ඊළඟ ආත්මයට යනවා ඊළඟ ආත්මයෙන් මැරුණාට පස්සේ තව ආත්මයකට යනවා ආදී වශයෙන් මේ ආත්මය සදාකාලික ධර්මයක් කියන හැඟීම. ඉතින් අද බෞද්ධයන් අතර පවා තියෙන මරණයට පස්සේ මේ වෙන තැනකට මේ මේ ආත්මය ගමන් කරනවා ඒකෙන් පස්සේ වෙන තැනකයි මේ ගිහිලා ඒ ආත්මය තමයි උපදින්නේ කියලා. ආගම ගැන බෞද්ධ ආගම ගැන හොඳ දැනීම තියෙන අය පවා ඒ විදිහට කටයුතු කරන අවස්ථා තිබෙනවා. එතකොට ඉගේ ආත්මයක් තියෙනවා මේ ආත්මයක් තියෙනවා ඊළඟ අතුවාත්මයක් තියෙනවා මේ විදිහට දිගින් දිගට යන සදාකාලික ආත්මයක් තියෙනවා කියන හැඟීම තමයි ශාස්ත්‍රක දෘෂ්ටිය කියලා හඳුන්වනවා. එතකොට ඒක සම්පූර්ණයෙන් වැරදි දෘෂ්ටියක්. මේවත් ඒ ශාස්ත්‍රක දෘෂ්ටි පහළ වුණේ ලෝකෙට ඉදිරිපත් කළේ අර භාවනාවෙන් නියැලම ප්‍රතිඵල අරගෙන අභිඥාලාභී පුද්ගලයන් විසිනි. නිකන් මේ ඉතින් ඒව ගැන විස්තර කරන්නත් අපි යන්නේ. එතකොට ඒක නිසා ඒක කියන්නට බෑ. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරනවා අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවෝදේති කෝ කස්සත ආදිතෝ සතු වෙන කෙනෙක් කර්ම කලාය වෙන කෙනෙක් කර්ම විපාක විඳිනාය කියන හැඟීම මුලදිම තියෙනවා දුක්ඛ පිටින් සතු දුක් වලින් පීඩාවට පත් වුණාට පස්සේ එහෙම හිතන කෙනාගේ සිත තුළ උච්ඡේදං හේතං පරිති උච්ඡේද දෘෂ්ටිය ගැන පහර ගන්න උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මේ ජීවිතේ මෙතනින් ඉවරයි ආත්මෙ මෙතනින් ඉවරයි ඒක නිසා වෙනවා මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැතිලා යනවා කියන එක. ඒත් ඒක වැරදි. ඒක නිසායි බුදුහාමුදුරුවෝ පරංගතන් දුක්ඛන්ති අනුවිශේෂ දුක ගැති කළාද කියන එක ප්‍රතික්ෂේප කළේ. ඒත් ඒකේ කෂප උභවන්තේ යන පදම් නැන්නේ අන්ත දෙකටම යන්නේ නැතුව. සයං කතන්තේ දුක්ඛන්දී පරං කතන්තේ දුක්ඛන්දී තමා විසින්ම මේ කර්ම කරලා තමා විසින්ම විපාක විඳිනවා කියන සාස්ත්‍ව දෘෂ්ටියට වැටෙන්නේ නැතුව පරං කතන්තේ දුක්ඛන්දී ගියාම කර්ම කළා එයා මෙතන නිරුද්ධන මේ වෙනේ කර්ම මෙතන තියෙන ආදී වශයෙන් ඇතින උච්ඡේද දෘෂ්ටියට බහින්නේ නැතුව මේ සාස්ත්‍ව උච්ඡේද දෘෂ්ටි දෙකම අතහැරලා මජ්ජිම තථාගතෝ ධම්මං දේශේති මෙදුම් පිළිවෙතින් මෙතුව බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා යදිදං අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපන් ආදී වශයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය විස්තර කෙරේ දැන් මෙතෙන්දි මේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරා පත්‍ය විඥානං කියන එක පිළිබඳ ගැඹුරු අර්ථ නිරූපණය කුලී අර කියන ලද ප්‍රශ්නවලට දෙන පිළිතුරු නම් බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරන්නට උත්සාහ ගන්න. උත්සාහ කළේ. ඉතින් ඒක අපි දකින්නට ඕනේ සංකතං දුක්ඛ සංකතං තේ දුක්ඛනි සමාංශම දුක ඇති කරන්නේ නැහැ. එහෙම නෙවෙයි. අනුවිසින්ද කැටි කරන්නේ නැහැ කියන්නේ. ඕකනේ දීලා තියෙන පිළිතුර උත්තරය පොතලා තියෙන. අපේ ප්‍රඥාවෙන් අපේ ප්‍රායෝගික සද්දයෙන් පාදකමින් අපිට මේ ධර්මයේ විනිවිද දකින්නට පුළුවන් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පසු කියපු විදිහට අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපණ ආදී වශයෙන් දැක්කෙන මේ පටිච්ච සම්පදාය ධර්මයන්ගේ ක්‍රියාදාමය මෙලෙසම සිදු වෙනවා මේ පටිච්ච සම්පදාය ධර්මයන් ඇති කරන පුද්ගලයෙකුත් නෑ තමා ඇති කරගත්තෙත් නෑ අවිද්‍යාව නිසා සංස්කාර රැස්න සංස්කාර පත්‍ය සංකාර පත්‍ය විඥාන සංස්කාර නිසා ප්‍රතිසංවේ ඥානය කියන දෙනවා විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලයතන සලයතන පත්‍ය පස්සෝ කර්ත පත්‍ය වේදනා වේදනා පත්‍ය සංඥා සංඥා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුභාස සම්බන්ධි ඒ මේ දශකේ වල දුක්ඛ කන්ද සම්දියෝ හෝති මේ දුකේ ඇතිවීම ඒ මේ දශනේ ලෙසනුයි මේ දුක්ඛ සංගත සමුදය මේ දුකේ සමුදය මේ දුකේ ප්‍රභවය ඇතිවන්නේ. ඒ දුකේ ස්වභාවය හරියට දකිනකොට තමාගේ පංචස්කන්ධ ලෝකයේ දිගින් දිගට පැවතගෙන පැවතගෙන ආපෝ ආකාරය දකිනවා මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පැත්ත අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ ආදී වශයෙන් දැක්කම කොටස හරියට අවබෝධ වෙනකොට මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා නිවන ආකාරය දකිනවා ඒ කියන්නේ නැවත නැවත ඉදදී පිළියන එක සම්පූර්ණයෙන් නැති යන ආකාරය දකිනවා සංකාර විමුක්තිය දකිනවා මෙතන පටිච්චසමුප්පන්නේ පටිච්චසමුප්පාදන් වලින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන කොටසින් දක්වන්නේ දුක්ඛ සමුදය සත්‍යයි එතකොට භවපත්‍ය ආජාති කියන තැනදී දක්වන්නේ දුක්ඛ සමුදය සත්‍ය. ඒක නිසා මේ දුක සමානයි කරගත්තේ නෑ අනුන් විසින් ඇති කරගත්තේ නෑ දෙවියෙක් හෝ කවරෙක් විසින් මේ ඊයේ ලැබුණ තේ පරිදි මේක ඇති කර දුන්නේ නෑ. එතකොට අවිද්‍යාව තිබෙන තාක් කල් සංස්කාර ධර්ම රැස් වෙනවා. අවිද්‍යාව ගැන නොදක්වන මූලකම මේ නොදක්කම කියන්නේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය නොදක්කම නැත්නම් වෙනත් වචන වලින් කියනවා නම් නිවන් යාමට අවශ්‍ය සංසාර විමුක්තිය දැකීමට අවශ්‍ය යම්තා ධර්ම කර්ම තියෙනවා නම් ඒ පිළිබඳ පැහැදිලි පත්‍යස අවබෝධයක් නැතිකමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් මේක මහා ගැඹුරු කරුණු ගොඩක් අන්තර්ගත වෙන වචනයක් අවිද්‍යාව කියන්නේ. ඒකෙකින් කියනවා නම් අවිද්‍යාව කියන එක විස්තර වෙන්න මේකට ගැඹුරින් කල්පනා කරලා තේරුම් ගන්න බලන්න පස්සේ දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් කල්පනා කරලා තේරුම් ගන්න බලන්න. අවිද්‍යාව නිසා තමයි සබ්බේ සංඛාරා සම්දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා අනාත්තා කියලා දන්නේ නැති. මේ සියලුම සංස්කාර අනිත්‍යය, මේ ඔක්කොම දුකය, මේවා අනාත්මය කියලා දන්නේ නැති. සබ්බේ සංඛාරාණත්තානේ සබ්බේ ධම්මානත්තා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ නිවනයි සියලුම ධම්මනාත්මයි කියලා. එතකොට එතකොට මේ සියලුම ධම්මතාවනාත්මයි සියලුම සංස්කාර අනිත්‍යයි සබ්බේ සංස්කාර දුකයි කියලා පැහැදිලිව ප්‍රත්‍යක්ෂව සමන්ඩ දකින්නට බැරි වෙන්නේ තේින්නේ නැති අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව එක කොටසක්. එනත්තම් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් දැක්කන පටිච්චසමුප්පාදයන් දකින්නද නැහැ මේකම තියෙන්නේ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ ආදී වශයෙන් දැක්කන ඒ නිරෝධ ප්‍රතිලෝම පටිච්චසමුප්පාද ධර්මයන් දකින්නට නැහැ කම ලැබෙන්නේ. ඇතිවන්නේ අවිද්‍යාව නිසා. ඊළඟට යම්කිසි සමුදේ ධම්මා සම්බන්තන නිරෝධ ධම්මා යම්කිසි හේතයෙන් හටගත් ධර්මතාවයක් තියෙනවා මේ හේතයෙන් හටගත් ධර්මතාවය සියල්ලම නිරුද්ධ වී යන නිවි නැතිවීම ධර්මය කියලා දකින්නට නැතිකම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීම නැතිකම ළඟා පවතින්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වන තාක්කල්. ඊළඟට මේ ධාතු හතරක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායු කියලා සතුන්නම් මහා භූතානම් මේ මහා භූත ධර්ම හතරගේ සමුදය ධාත්සංගමික ආශාදී ආදී දෙවිස්සවනේ මේවා ඇති වෙන්නේ ධාතු හතරයි දකින්න බෑ මේවා ඇති වෙන්නේ මේවායි දකින්න බෑ මේවා නිරුද්ධවන්නේ මේවායි කියලා දකින්නද බෑ මේ ධාතු හතරේ ලැබෙන ආශාදේ මේකේ ආදීනෝ මේකේ මිශ්‍රණය මේකේ කියලා දකින්නද බෑ ඒක නිසා මේ ධාතු හතරෙන් සමන්නාගත වෙන රූපස්කන්ධයේ සත්‍යයක පුද්ගලයක ආත්මයක ජීවිතයේ ගැහණියෙක්, පුරුෂයෙක්, දෙවියෙක්, බ්‍රාහ්මණයෙක්, සමහරෙක් ආදී විවිධ දෘෂ්ටිවල බැසගෙන ඒ විදිහට උපාදාන කරගෙන අල්ලාගෙන සිටිනවා. ඒ ඔක්කොම සිදුවන්නේ අවිද්‍යාව සමාගයේ සිට ප්‍රකාරණක නිසා. නැත්නම් මේ ස්කන්ධ ධර්ම පහත් වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කිය. මේ පංචස්කන්ධ ධර්මය දකින්නට බෑ පංචස්කන්ධ සමුදය පංචස්කන්ධ නිරෝධය. පංචස්කන්ධ සමුදය කියන්නේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමේ හේතු මේ මේවයි කියලා දකින්නට බෑ. ඒ කියන්නේ පොතක තියෙන දෙයක් කියලා මතක තියාගන්නට බෑ කියන එක නෙවෙයි මෙයින් අදහස් කරන්නේ. සමන්තම පැහැදිලිව ප්‍රත්‍යක්ෂයට තේින්නේ මේ පංචස්කන්ධ ධර්ම මේ විදිහටයි ඇතිවෙන්නේ මේ මේ මේ හේතු තියෙන නිසා මේවා පහළවන්නේ කියලා. ඒ අවිද්‍යාව නිසා ඒක දකින්නට බෑ. පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දකින්නටත් බෑ. නිරෝධගාමී ප්‍රතිපදාව දකින්නටත් බෑ. ඒ වගේ තියෙන ආස්වාදයේ ඒකෙන් ලැබෙන ආදීනමේ ඒ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි තියෙන සංදරාගය සම්පූර්ණයෙන් අයින් වන්නේ මේමයි කියලා දකින්න ලැබෙන මේ සරලම විද්‍යාව කියන සිදුවන ක්‍රියාවන් ක්‍රියාදාමය. ඒ වගේම තමයි කියන ප්‍රශ්න ගන්නම් ප්‍රශ්න ආයතන සම්බන්ධයෙන් තත්පංගමන දාසාවන් කියන ස්ථානජාතා භූතන් අප්පජානාති මේ ප්‍රශ්න ආයතන හයක් තියෙන හැට රූපේ දැක්කා රූපයක් දැක්කාට පස්සේ තත් විඥානය ඇති වෙනවා ඊට පස්සේ ඒක දැකන ලද රූපේ පිළිබඳ විවිධ සුපිවි ධර්ම ඇති වෙනවා රූප සංඥා රූප සංකේතන රූප විචක්ක රූප විචාර ආදී ධර්ම නැත්නම් ඒ රූපේ පිළිබඳ දැකන ලද රූපේ පිළිබඳ සංඥාවක් වේදනාවක් දුක්ඛාරි සුඛාරි උපේක්ෂාරි වේදනාවක් වගේ විදිහට එකෙන් පාර වෙන නාම ධර්ම තියෙනවා. එතකොට ඇහැ නිසා ඇහැට රූපය ගැටීම නිසා පහළ වූ නාම ධර්ම ඔක්කොටම එක වචනයක් අපි කරන ප්‍රකාශ කරන චක්ක සංපස්සායතනය කියන්නේ. අනන්ත සම්බ්‍රයන්කට පස්සේ පහළ වෙන සියලුම නාම ධර්ම. කනයි සද්දයි ඒ සියලුම නාම ධර්ම යොක්කොටම කියන සෝත සංපස්සායතනය. ඒ වගේම තමයි නාසයට ගඳ සොඳ යනුනාට පස්සේ ඒ නාසයේ ගඳ සොඳයි ඒ නිසා පහළ වෙන සියලුම ධර්ම නාම ධර්ම යොක්කොම ගහන සංපස්සායතනය. මේ විදිහටම තමයි ජීව සංපස්සායතනය, කාය සංපස්සායතනය, මනෝ සංපස්සායතනය කියන කාරණා තුනක්. දිවට, කයට, මනසට. ඒ අරමුණ හමුනාට පසු පහළන තත්ත්වය. එතකොට මේ වාගේ අත්‍යකත්වය හරියට දකින්න බෑ. ඒ පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් නෙමෙයි. ඒවා ආත්ම වශයෙන් ගන්නවා මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා. ඉතින් ඒ වගේ අනිත්‍ය ස්වરૂපය දකින්න බෑ, දුක්ඛ දකින්න බෑ, අනාත්ම ස්වરૂපය දකින්න බෑ. ඒ වෙන්දෙන ආස්වාදෙන්න බෑ, ආදීන වේ දකින්න බෑ. ඒවා අත්හරින්නේ කොහොමද කියලා දකින්න බෑ. මේ සෑම දෙයක්ම අවිද්‍යාව සමාගයේ සිදුවන ක්‍රියාත්මක වන නිසායි සිදුවන්නේ. ඊළඟට මේ ධම්ම ආශාවන් ආශ සම්පේ වයන් ආශ නිරෝධ වයන් ආශ නිරෝධ ධම්මී ප්‍රතිපදාදී යතහ භූතං අප්‍රඥානාති මේ ආශ ධම්මේ කියලා දකින්න බෑ මේක තමයි කාම ආශ මේ භව ආශ මේ විචාශ මේ අවිද්‍යාශ මේ ආශ්‍රය කියන්නේ මෙන්න මේ හේත නිසා මේ ආශ ධම්ම නිරුද්ධවන්නේ මෙලෙසින් මේ ආශ ධම්ම එකදී යාමේ මාර්ගයේ ප්‍රතිපදාව මේකයි කියලා ඒ ආශ්‍රයන් හරියට දකින්න බෑ. මෙතන තියෙන අවිද්‍යාශ්‍රය කියලා එකක්. අවිද්‍යාශ්‍රය දකින්න බෑ උද්‍යාව නිසා. අවිද්‍යාව නිසාම අවිද්‍යාව දකින්න බෑ. ඒක නිසා ඒ සියල්ලම දකින්නට නොහැකි අපහසුත්වම රඳා පවතින්නේ අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වන නිසා. නැත්නම් ඉතින් දුක්ඛම ආර්ය සත්‍යම දුක්ඛ සමුදයම් දුක්ඛ නිරෝධෝ යම් දුක්ඛ නිරෝධගාමී පටිපදාති යථා භූතං අප්පජානාති. මේක දුකක් කියලා මේ පංචස්කන්ධ ලෝක ධර්මයන්ගේ පැවැත්මම දුකක් කියලා දකින්නට බෑ. ඒ වගේම මේ දුක් ඇති කර දෙන හේතුව මේකේ කියලා දුක්ඛ සමුදය සත්‍ය පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස Tamanටම දකින්න බෑ අවබෝධ කරගන්න බෑ පොත්පත්වල තියෙන කරුණු දුක්ඛ සමුදය මේකයි කියලා කියයි ඒක අසයි ඒක පිළිබඳ දැනීමක් හැඟීමක් තියෙන්නේ ඒකෙන් නැත්නම් ඒකෙන් අදහස් වෙන්නේ Taman මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැක්කයි කියලා Tamanට අවබෝධ වෙලායි කියලා ඉතින් මේ විදිහට අවබෝධ කරගන්න ලද්දේ දුක්ඛ නිරෝධ සත්‍යය විශේෂයෙන්ම දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් ආදී මාර්ගඵල අවස්ථාවෙන් පසු ලැබෙන නිර්වාණ ධාතු. මේක එක මාර්ගඵලයෙන් පසු ලැබෙන නිර්වාණ ධාතු. මේක අත්දකින්න ලබනවා. අවිද්‍යාව තිබෙන තාක්කත් ඒකන්නේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව දකින්නද බෑ. මේක දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ ආගස්ථාංග මාර්ගය. ඒ ආගස්ථාංග මාර්ගය දකින්නද බෑ කියනකොට හිතාවි අපි මොකද දන්නවන්නේ ආගස්ථාංග මාර්ගය කවුද මේක දන්නේ නැති කියලා. ඒ අය දන්නා තමයි ආගස්ථාංග මාර්ගය වඩනවා වෙන්නට පුළුවන්. දිනු කරනවා වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් මාර්ගඵලයක් ලැබෙන අවස්ථාවේදී මේ ආඥාකාරී මාර්ගයන්ගේ අංග මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ මෙලෙසින් ක්‍රියාත්මක වීම නිසායි මේ නිරෝධ නිරෝධය සාර්ථකත්වන්නේ කියන කරුණ දකිමින් ලෝකෝත්තර මාර්ග සත්‍ය දකින්නට ලෝකෝත්තර ආගස්ථාංග මාර්ග අංග දකි ක්‍රියාත්මක වූ ආකාරය ඒකෙන් අදහස් කරන්නේ ලෝකෝත්තර ධර්මයන් පහළ වන එක ආර්යසංග මාර්ගයේ කෙලෙසින් සමාගයේ සිට තුළ ජනිත උදාද කියන කාරණාව පැහැදිලිව දකින්න බෑ. ඒ තුනෙමයි මේ නිරෝධ සත්‍ය දැක්කේ. ඒකයි මාර්ගය කියලා ඒක දකින්න බෑ. ඒක දකින්නට ශ්‍රේම ප්‍රඥාව කොහොම ප්‍රඥාව කෙනෙක් බෑ. අවිද්‍යාවෙන් වැටිච්ච කෙනෙකුට කොහෙත්ම ඒක දකින්න බෑ. ඒක නිසා මේ ආදී අවිද්‍යාවේ විවිධ පැති කඩ තියෙනවා. විවිධ දෘෂ්ටි කෝණ වලින් අපිට ඒක බලන්න දකින්න පුළුවන්. අවිද්‍යාව ගැන කතා කරනවා නම් පැය ගානක් දිගට කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අවිද්‍යාව පිළිබඳව ඒ කරුණ නොදක්කම නිසා තමයි මේ කුසල කුසල සංස්කාර ධර්ම රැස් කරන්නේ. මේ කුසල අකුසල සංස්කාර ධර්ම රැස්වෙන නිසා තමයි නැවත නැවත ඉපදීපදී සංසාර දුක අනුභව කරන්න සිදුවන්නේ. ඉතින් බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ කුසල හොඳ දෙයක් කියලා. කුසල කරන්නේ නිරෝධය. අත්තම්මං කුසලම් බව කුසල බවුල වශයෙන් වදන්න දෙය කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා. පුණ්‍ය පින්නය කුසලයේ කියලා වෙනසක් අපිට නම් දක්වන්නේ නැහැ ඔය මිනිස්සු කියවට. නමුත් පින්නhari කුසලhari මනෝhari පුණ්‍ය ක්‍රියාවන් කුසල කුසල ධර්මයන් රැස් කරන්නට නැකරන්නේ ඒක වෙනම දෙයක්. නමුත් මෙතන මේ සිදුවන ක්‍රියාදාමයේ මෙතන දුක්ඛ සමුදය සත්‍යය ක්‍රියාත්මක වන්නේ කියන කරුණ අවබෝධ කරගන්න එක තවත් දෙයක්. මේදී අර අපි සංකතන්තේ දුක්ඛන්තේ සමාවිෂින්ම දුක ඇති කරාද කියන කාරණාව කියනකොට මේකට කලින් කියවා ඒ දේශනාව අහලා බලන්න මේ කර්ම රැස් කරන කෙනෙක්ගේ කර්ම රැස්වීමක් තියෙනවා කර්ම කියලා කියන්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමෙන් ඇති වෙති නැති වෙන තීරණයක්. මේක දකින්න කරන්නටත් බැරි තමයි අවිද්‍යාව. ඒක ඒක මෝඩකමයි. එතකොට මේ ඒ අවිද්‍යාව සිත තුළ තියෙන නිසා කර්ම රැස් කරනවා කර්ම රැස් කරනවා විතර නෙවෙයි දුක්ඛ සත්‍ය විද්‍යාවෙන් දකින්නට බැරි නිසා දුකම ප්‍රාර්ථනා කරනවා දුකම ලැබේවා ලැබේවා කියලා ඒකම ආශාද කරන්නේ ඒකමයි ප්‍රාර්ථනා කරන්නේ ඒකමයි සබා ගන්න සඳහසක් තියෙන්නේ ඒක නිසා භවයේ නැති සිටීමේ ආශාවය තියෙනවා අර අවිද්‍යාව සුතර ප්‍රයත්න කරන නිසා මොකද මේක ඒකාන්ත වශයෙන්ම දුකක් භවයේ එක තැනකවත් එක මොහොතක්වත් නැදී සිටින සුදුසු තැනක් නෙවෙයි කියලා හරි අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා නම් එක ශ්‍රේණියක් දක්වත් මේ සංසාරේ බැඳී සිටින මහා භයානකයි කියන අවබෝධය තියෙනවා නම් භවආශාව වෙනින් කිසිසේ චතුර කොහෙන් නැතිවන්නට බෑ. නමුත් ලෝක සත්‍යයද එහෙම නෑ. සාමාන්‍ය ලෝක සත්‍යයට මේ භවයේ රැඳී සිටීමට අපේක්ෂාවක් තියෙනවා කැමැත්තක් තියෙනවා. මරණයට පස්සේ බැරෙන්නේ මේක ඔක්කොම ඉවරලා නිවෙනවා කියලා හිතන්නේ තව තැනක උපදින්න බලාගෙන. උපදින්න කැමැත්ත ඇතුව. මේ භවආශාව තියෙනවා. ඊළඟට මේවා ඒ අවිද්‍යාව නිසාම තමයි මේ පංචස්කන්ධ ධර්ම ආදී දේවල් මමයේ මගේ මගේ ආත්මය මේ පිටල ග්‍රහණය කරනවා. ඒ අවිද්‍යාවෙන් මේ ග්‍රහණය කර ගැනීමක් තිබෙනවා. ඊට අමතරව උපාදාන කරනවා බාහිර සංස්කාර ලෝකයේම ඇහැට පෙනෙන රූප කන දැනෙන ශබ්ද නාසය දැනෙන ගන්ධ සුවඳ දිවට දැනෙන රස කාඩ දැනෙන ස්පර්ශ මනස දැනෙන විදාගෙන ඒවා මේවා කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ ඕන එකක් ගාහණය කරනවා ගාහණය කරනකම් උපාදාන කරනවා සතින් සිතින් අල්ලනවා ඡන්දයෙන් කාගෙන් බැලෙනවා වෙන දෙයක් බුදුහාමුදුරනේ ධර්මයේ හරි සංගරත්නේ හරි උපාදාන කරන්නත් පුළුවන් අන්දලයක් නෙවෙයි මගේ රට මගේ ජාතිය මගේ භාෂාව ඕවත් උපාදාන කරන්නට උපාදාන කරනවා මොඩමින් තේම තමයි මොඩ සත්‍යය කියන්නට කරන්නේ එතකොට මේ විදිහට උපාදානයේ තියෙනවා තමන්ගේ සිතේ අල්ලා ගැනීමක් පිළිබඳ මේ විදිහට උපාදාන කිරීමක් සමුන්ගේ සිත තුළ තියෙන අවිද්‍යාව නිසා. කර්ම සංස්කාර රැස් කරන තියෙන නිසා. අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වන නිසා මම මගේ කියන හැඟීම තියෙන නිසා උපාදානක අල්ලාගෙන සිටින නිසා භව ආශාව වැඩි සිටින නිසා සිටින නිසා මරණ මොහොත වෙනකොට මේ නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන් පහළක් වෙනකොට නිවා දමන්නට ඒයි හැකියාවක් නැහැ හේතුව සිතේ ස්වરૂපය තමයි යම් කිසි අරමුණක සිට එල්බගෙන පවතිනකොට එක පාටම ඒ සිට එක ක්ෂණයකින් නවත්තන්නට බෑ ඒක ටික ටික අඩු වෙලා අඩු වෙලා ගිහින් තමයි නවතින්නේ මේක සමාජ එක ක්ෂණයක සිදු වුණා වගේ තමයි තේරෙනවා Tamanට තේරෙන්නත් පුළුවන් තේරුණත් එහෙම සිදුවන්නේ. හරියට ඕනම වේගයෙන් ක්‍රියාත්මක වන දෙයක් එකවර නවත්තන්නට අපිට බෑ. එහෙම නවත්තවත් ඒක මේ වේගය එකපාරට නෙවෙයි නවත්තන්නේ ටික ටික ටික ටික එක ශරීරයේ සිදුවනක් අඩු වෙලයි නවතින. අපිට අඩු වශයෙන් එක තැනක හිටගෙන කැරකිලා විනාඩි 10 15 ක් කැරකිලා හිටගෙන බලන්න හිටගෙන හිටියන හිටින්න හිටවත් Tamange ශරීරය නිකම්ම කැරකෙනවා. වේගින් යන කාඩකක් අපි බ්‍රේක් පාරක් ගැහුවොත් එතනම නවත්තන්න බෑ. මේ ගහපු තැන ඉඳලා එහාට ගිහින් පැයට තම 30ක් 40ක් යනවා. අඩි 30ක් 40ක් ඈත ගිහින් නවතින. ඒ ගහපු තැන නෙවෙයි. ෆෑන් එකක් වේගින් කැරකෙනවා නම් ඒ වෝක් කරපු ගමන්ම අපිට ෆෑන් එක නවත්තන්න බෑ. ඒ කැරකම වේගින් ගිහිල්ලා පවතී. සිතේ ස්වરૂපයක් මේමයි යම් කිසි අරමුණක එල්බගෙන සිට වේගෙන් ක්‍රියාත්මක වුණා නම් එක පාටම ඒක නවතින්නේ. ඒක ටිකක් සමනය වෙලා තමයි නවතින්නේ. ඉතින් මරණ මොහොතේදී මේ සිතේ නැවත නැවත සිතවිලි ගලා එන යාමේ ගලා යාමේ ශක්තිය කෙනෙකුගේ සිත තුළ තියෙනවා මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තාක්කයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන බුදුහාමුදුරුවෝ කියනවා විද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සිතේ තුළ තියෙන චිත්ත සංස්කාර ධර්ම ගැනීම අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ අවිද්‍යාව නිරුද්ධ කරන තියෙන කෙනෙකුට අත්දකින්නට පුළුවන්. එතකොට සිත සම්පූර්ණයෙන් නිස්සලයි. අරමුණේ නැහැ විමුක්තයි සිත නිදහසයි. අපොප්පාදේතෝ වෙනුත් කියන්නේ නොසලෙන සිත සම්පූර්ණයෙන්ම නිදාශලා වෙන වෙලා පවතින හොදු දැනීම් මාත්‍රයක් බවට පමණක් පරිවර්තනය වෙනවා. එතකොට එවැනි කෙනෙකුට සංස්කාර ගැනීම සිදුවන්නේ සිටිනීමක් වෙන්නේ නමුත් සාමාන්‍ය ලෝක සත්‍යයේ සිත තුළ මේ සිටින ධර්මයන් ගලා යාමේ ශක්තියක් තියෙනවා බව ශක්තියක් තියෙනවා. මේ ආදී කරුණ තියෙනකොට මරණ මොහොතේදී තමන් මැරෙන්නේ අල්ලගෙන මැරෙන මොහොතේ මැරෙන්නේ මම මගේ කියන හැඟීමේ සිටීදලා. මැරෙනකොට මැරෙන්නේ මේ පවත්තනක ඉපදීමේ භවංශාව ඇතුව. මැරෙනකොට මැරෙන්නේ කම්ම සංස්කාර පසුබිමින් ක්‍රියාත්මක වෙද්දී. මැරෙනකොට මැරෙන්නේ තමන්ගේ සිත තුළද නිරායාසයෙන් සිටින දලායාමේ භව ශක්තියත් ඇතුව. එතකොට මේ මැරෙන මොහොතේදී පහළ වන සිතට අනුකූලව ඒකට කියනවා ත්‍රිසිත කියලා. මේ ත්‍රිසිතට පසුව ඒක එකපාරට නිරුද්ධ කරන්නට බෑ. අර වේගවත් ක්‍රියාදාමයක් නිසා ඒ ප්‍රතිශතට අනුකූල වන ආකාරයෙන් ඒකට සම්බන්ධ වූ විපාක සිත් තව තැනක උපදිනවා සංඛාරපත්‍ය විඥාන වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරෝ සංඛාර පත්‍ය විඥාන මේ ප්‍රතිසන්දි විඥානය ගැන දුන්නාම ජාතිය ගැන දෙනවා ජාතිය ගැන දෙනකොට සංසාර දුක නැවත නැවත අත්දකින්නට නාවියා දුක් මරණ දුක් ශෝක පරිදේව ආදී සියලුම දුක් ගැට අත්දකින්නට දෙනවා ඒක මේ ප්‍රශ්නේ කේවලස්ස දුක්ඛ සම්ලස සමුදය හොති මිනිසුනේ මේ දුක්ඛ සමුදය මේ දුක්ඛ ස්කන්ධේ නැවත නැවත ඇති ඇති නැති නැති යන්නේ මේ සයන්කතන් දුක්ඛන්ති පරංකතන් දුක්ඛන්ති කියන කතාවේ බුදුහාමුදුරු පෙන්වන්න කරන්නේ සත්‍ය වශයෙන් සිදු වෙන ධර්මතාවයෙන් මේකයි කියලා පෙන්වන්න කරන ඕක ඒ විදිහටමයි සිදුවන්නේ වෙන ආකාරයකින් සිදුවන්නේ නැහැ එතකොට ඕක අනිත් පැත්තෙන් ළඟට කියනවා විඥාන නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා. යම් කිසි කෙනෙක් ඔය කියන ලද අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා නම් එහෙම අර කලින් කියන ලද අවිද්‍යාව නිරුද්ධ කළා නම් හිතේ සිටේ ගලා යන්නේ ශක්තිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා සිත නිරුලා එතකොට සිත සම්පූර්ණයෙන්ම විමුක්ත තත්ත්වයට පත් වෙන නිසා භාවයෙන් තියෙනවා. අනිදර්ශන විඥානයක් අපපටිච්චිත විඥානයක් කියලා එකට දක්වනවා. නිදර්ශනයකින් දක්වන්නට මේ අපපටිච්චිත විඥාන කිසිම දෙයක පිටරක් අරමුණක පිටරක් කියන එකක් නෙවෙයි අපපටිච්චිත විඥාන. ඒක අපෝපාචේතෝ මුත්‍යක් ඒක නොසලෙන ඔක්කොම ගෙන සිට නිදාසුත්‍යක්. එවැනි කෙනෙකුට මේ දුක්ඛ සත්‍යය තනිකරම තමයි පංචස්කන්ධ ලෝකේම තේරෙනවා. දුක්ඛ සමුදය සත්‍යය තමන්ගේම පංචස්කන්ධ ලෝකේ කියලා තේරෙනවා. මේ දුක නැතිවීමමයි ඒකට අවශ්‍ය වෙන්නේ. දුක නැති කිරීමමයි අවශ්‍ය වෙන භවයේ ඇඳී සිටින කිසිම ආශාවක් අපේක්ෂාවක් එවැනි කෙනෙකුගේ සිදුවන ඒ එවැනි කෙනෙකුට මරණය තරම් උතුම් දෙයක් මරණ තරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක් තවත් නැහැ. මේ ශ්‍රේෂ්ඨ අවස්ථාවේ උතුම් අවස්ථාවට මුහුණ පාන්නේ කොයි අවස්ථාවේද කියන අපේක්ෂාවෙන් යුතුවයි එවැනි කෙනෙක් ජීවත් වන ජීවිතයේ අපේක්ෂාවකින් නෙවෙයි. ඉතින් එවම කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා තමන්ගේ අකුප්පාදේතෝ මෙතෙන් විමුක්ත සිත ආදී නැත්නම් ඔය අනිදර්ශන විඥාන අපටිච්ච විඥාන ආදී කවර නමකින් අපි ඒක හඳුන්වනවා. මේ සියොන් දැනීම මාත්‍රේ පවතින්නේ තුනක් භවයේ දෙන දෙන ලද කර්ම ශක්තිය තිබෙන නිසා ඒ වගේම තමන්ගේ ජීවිත ශක්තිය තිබෙන නිසා ප්‍රාණේ පවතින නිසා එතකොට මේ දෙකෙන් එකක් නැති වෙනකොට ප්‍රාණය නිරුද්ධ වෙන්නට පුළුවන් කර්ම ශක්තිය නිරුද්ධ වෙන්නට පුළුවන් නැත්නම් ওই දෙකම එකවර නිරුද්ධ වන්නට පුළුවන් මේ කවර දෙයක් සිදු වෙනකොට හරි මේ දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍යය නිරුද්ධ වී යනවා කියලා දකිනවා ඒ කියන්නේ දුක්ඛ සත්‍යය දිනනවා දුක්ඛ සමුදය සත්‍යය දිනනවා මෙතන දුක්ඛ සමුදය සත්‍යය කියන්නේ අර කර්ම ශක්තිය සහිත ප්‍රාණය තමන්ගේ ප්‍රාණයේ පැවැත්මමයි ඉවෙන කෙනෙකුට දුක්ඛ සමුදය සත්‍යය වන්නේ ඒක කියන තාක්කල් දුක තියෙන බුදුණක් පසේ බුදුණක් තාත්තලා තේමයි එතකොට ඒක පවර සිතේ දුකක් නැති එක වෙනම දෙයක් පංචස්කන්ධ දුක්ඛේ තියෙනවා. රූපස්කන්ධයේ දුක්ඛේ තියෙනවා. එතකොට මේක දුක පවතින හේතුව තමයි අපුර්ණ භවයේ ගෙන දුන්න කර්ම විපාක සත්‍යය ජීවිත රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, අනතික. මේ ටික නිරුද්ධ වෙනකොට මේ සිත මේ කයින් නිවි යනවා. නිවි යනකොටම තමන් මේ දක්වා අරහත් ඵලයක් ආදී නිර්වාණ ධාතුවක් අධ්‍යක් දැකලා හිටියනම් ඒ අත්දකින්නට පුළුවන් වන්නේ විඥාන මාත්‍රයක පැවැත්ම තිබෙන නිසා පමණයි මේ විඥාන මාත්‍රය නිරුද්ධ වුණාට පස්සේ ඒ අසංකත ධාතුව දෙකම නිරුද්ධ වෙනවා එතකොට ලෞකික ලෝකෝත්තර කියන ලෝක දෙකම කලහන් හැදෙනවා මෙන්න මේ තත්ත්වයටපත් වුණාට පස්සේ නිවෙන්නට පුළුවන් අන්තිම නිවීමකටපත් වෙනවා. එන්නහට එවැනි කෙනෙකුට නිවෙන්නට නැහැ. එම නිසා එවැනි තත්ත්වයක් මේ ජීවිතේදීම අත්දකින්නට පුළුවන් මැරෙන්නට ඉස්සෙල්ලා. මේ මැරෙනවා කියන වචනේ පාවිච්චි කරන්නේ පින්නම් පාන්ති ඉස්සෙල්ලා කියලා කියන්නේ. එහෙම කෙනෙකුට තමන් මැරෙනවා කියන හැඟීමක් නෑ. රහතන් වහන්සේ කෙනෙක් පින්නුම් පෑවා කියන හැඟීමක් නෑ. මොකද එවැනි කෙනෙක්ගේ සිත තුළ තමා රහත් වූ කෙනෙක් කියන හැඟීමකුත් නෑ රහත් වෙච්ච කෙනෙකුත් නෑ මොකද හේතුව මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම පමණයි පවතින්නේ දුක්ඛ සත්‍යයේ පැවැත්ම පමණයි පවතින්නේ දුක්ඛ සමුදය සත්‍යයේ පැවැත්ම පමණයි පවතින්නේ දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍ය ඉවත් වීමයි ඒ මරණයේදී සිදුවන්නේ කියන කාරණාව පැහැදිලිවම තේරෙනවා එහෙම තේරෙනකොට සමාහට මේ ලෞකික ජීවිතයත් නැත්තටම ලෞකික වශයෙන් පංචස්කන්ධ ලෝකය සම්පූර්ණයෙන් නැති වෙන ලෝකෝත්තර නිර්වාණ ධාතව කියන එකත් පමණ තියෙනවා කියලා දකිනකොට මොකද්ද මම උපාදාන කරන්නේ උපාදාන කරන මොනවද ඉතිරිලා තියෙන්නේ මෙතන සම්පූර්ණයෙන්ම උපාදාන විරහිතයි අනුපාදා කියන වචනේ තියෙනවා ඒක අමතර මේ කොහොමද දන්නේ Tamange පංචස්කන්ධ ලෝකයේ නිර්වාණ ධාතය සියල්ලම නිරුද්ධ වුණාන් පස්සේ මොකක් වෙන්නේද ඇලෙන්නද තියෙන්නේ මොකක් වෙන්නේද බැඳෙන්න අවශ්‍යතාව තියෙන්නේ යොත්සහායව සංඥා ආශීර්වාද විරාගනි දෝදුචාගෝ පටිසග්ගෝ මුත්‍යනාලෝ ඒ සංඥාවේ අනුමාත්‍යක ශේෂ මාත්‍යක අල්ප මාත්‍යක නැත සියල්ලම දැන් අතහැරලා නිරුද්ධ වෙන ඇලීමක් බැඳීමක් මොකක්වත් නැතුව නේද කියන තියෙන කියන තත්ත්වයක් එයාට වෙනවා. එවැනි කෙනෙකුට මරණ මොහොතට පත් වෙනකොට මේ මරණය තරම් උතුම් දෙයක් ශ්‍රේෂ්ඨ අවස්ථාවක් තවත් මේ මුළු විශ්වයම කොතන කොයි තැනක ඉපදුනත් නාමස්කන්ධයේ ප්‍රතිසන්දේ විඥානය ගිහිල්ලා පහළ වෙනවා ප්‍රතිසන්දේ විඥානය ගිහිල්ලා යනකොට රූපස්කන්ධයේ සහිත භක්ම ලෝකයක නම් රූපස්කන්ධයක් පහළ වෙනවා මෙතන භක්ම ලෝකය කියලා කතා කරේ අනාගාමී කෙනෙක් උපදින භක්ම ලෝකයක පමණයි එතකොට අරූපාවච ධානයක් තියෙනවා නම් අරූප ලෝකයක උපදින වෙන කෙනෙක් ඒ නාම රූප දන්නා මම කියලා මගේ කියලා මෝඩකමින් අවිද්‍යාවෙන් බැසගෙන ගල්ලා ගන්නවා. මුළු විශ්වයේ සෑම සත්‍යයක්ම අවිද්‍යාවේ බැසගෙන සිටින්නේ අවිද්‍යාව නූතන ලෝක අවිද්‍යාවෙන් බැසගෙන මේ ලෝකෙ සිටින මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් අයින් කරනයි කියලා හිතලා මේ ලෝ සංස්කාර ධර්ම නාම රූප ධර්ම මේ ලෝකෙ කිසි තැනක කොයි ආකාරයකින්වත් පිළිගන්නට නිසදුසේ කියලා සබ්බ ලෝකේ යන බෙර සංඥාව මේ ලෝ මුළු විශ්වය කෙරෙහිම අනුබ්‍රිකත්වයේ පිළිබඳ හැඟීම ඇතුවයි මරණයට මුහුණ පාන්නේ. ඊට අමතරව මේ නිර්වාණ ධාතු අරහත් ඵල විමුක්තිය ලබාලා දැන් සිටින්නේ. ඒ වගේම අකුප්පා චේතෝ විමුක්තිය කියන මේකේ පැවැත්ම පවා ඒකාන්ත වශයෙන් දුකක් කියන අවබෝධයයි කියයි දෙකටම තියෙන්නේ. ඒක නිසා ඒ සබ්බ ලෝකේ යන පිටත් සංඥාවෙන් පස්සේ බුදුහාමුදුරුවෝ ගේමානන්ද වෙන ශෝත්‍රය දක්වලා තියෙනවා. සබ්බ සංඛාරේ සංඥා. සතමාචානන්ද සබ්බ සංඛාරේ සංඥා දානන්ද බිකෝ සබ්බ සංඛාරේ සුගතියති හරායති ජීවිත කෙටි කියලා. මේ සියලුම සංස්කාර ධර්මයි කියන්නේ විමුක්තියට දකින්නේ සංස්කාරයෙන් විඥානස්කන්ධයෙන් නැත්නම් අරහත් පරිසමතයට සමවැදලා කිය ඒකේ තියෙන විඥානස්කන්ධය පංචස්කන්ධයන් එක මත තියෙන මේ පැවැත්ම කෙරෙහි සම්පූර්ණයෙන් කලකිරලා පිළිකොටට පස්සලා එපාරල අතහැරෙන්නේ නැති වෙන්නේ කොයි මොහොතද කියලා බලන්නේ. අන්න එවැනි කෙනෙක් මරණය මොහොතේ පත්වන සිත සම්පූර්ණයෙන් නිසලයි නිරන්තරයෙන්ම සිතේ ගලා යාමක් සිදුනේ සිදුවන්නේ සිත සම්පූර්ණයෙන්ම සංස්කාර විරේත තත්ත්වයට පත්වලායි තියෙන්නේ මේ අවසාන වශයෙන් තියෙන සිතේ මම කියන මගේ කියන හැඟීමක් අර කියපු විදිහට කිසිම උපාදානයක් කිසිම තණ්හාවක් නැහැ ඒ කියන තත්ත්වයේ පවතින මේ කර්ම ශක්තිය හරි ජීවිත ශක්තිය හරි ඔය දෙකම තියෙන තයක් පමණයි කර්ම ශක්තිය විරුද්ධ වීම හෝ ජීවිත ශක්තියවත් ප්‍රාණය නිරුද්ධ වීමෙන් හෝ ওই දෙකම නිරුද්ධ වීමෙන් මේක කොහොම පහනක් වෙනවාසේ නිවෙනවා කියලා දකිනවා. එදාට මේ දුක නිවෙන ආකාරය සම්පූර්ණයෙන්ම දුක නිවෙන ආකාරය දකිනවා. ඔහුට පැහැදිලිව තේනවා කීනා ජාතික සංගම් කරන කතා කරන යන අපරමිත්තට ප්‍රදානාති කියලා. මගේ ජාතිය සිවුන කීනා ජාතික සංගම් කරන කලිය උදේකලා නාපරමිත්තට මේක පස්සේ කරන්න දෙයක් නැහැ කියලා ඔහුම පැහැදිලි වශයෙන් අත්දකිනවා. ඒකයි නේද මෙයා ගැන හිතනවා නෙවෙයි. එහෙම දෙනාට තමන් මැරෙනවා කියන්නේ නෑ රහතන් වහන්සේ කෙනෙක් මැරෙනවා කියන්නේ නෑ මේ දුක්ඛ සත්‍ය සම්දේශාත්ය නිරුද්ධ වුණ නැත්නම් දුක නිරුද්ධ වුණයි කියලා කියන්නත් පුළුවන් සම්බුදුහාමුදුරේ කතාවක දිදක්වනවා සිතාපි දෙක්කරේ තේලස පච්ච වච්චින්ද පච්ච තේලපදීපෝ ධායය මහණෙනි තෙල් ටිකක් නිසා තිරේ නිසා යම් කිසි පහනක් දැල්වෙනවා නම් තස්සේව දේවස්සත වත්‍යාස්ස පරියෝදාන අනාහාරපන් නිබ්බායුය මේ තීරේ නැතිලා හරි තෙල් ටික නැතිලා හරි තීරේ නැතිලා තෙලයි තෙල් ටිකයි කියන දෙකම නැතිලා අනාහාරෝ පහන දැල්වීමට කිසිම කර්තයක් නැති නිසා පහන නිවි යනවා නම් අන්නේ නිවි යනවා වගේ ඒ මේ කෝඩිකේ දික්කෝ ආස බේදා උද්දන් ජීවිත පරිආදානා ඉදීල සම්බවේදී තාන අනුමිදන්තිකාසේ සීති භවිතන්ති පජානාති මේ කය බින්දෙනකොට අර කියපු කර්ම සත්‍ය ජීවිත ශක්තිය ආදී සම්පේතිකයි වචන වගේ දේවල් වුණාට පස්සේ මේ සියලුම දේවල් පහනක් වෙනාසේ නිවි යනවා කියලා දකිනවා ඒ නිවි යනවා දකිනකොට තේනවා Tamanටම අධේදී කායෝ නිරෝධ සංඥා වේදනා හේතු බහින්ද සබ්බා රූප සමේ සංඛාර විඥාන අත්තමාගම අධේදී කායෝ කය බිඳී යනවා නිරෝධ සංඥා සංඥාවන් නිරුද්ධ වී යනවා වේදනා හේතු බහින්ද සබ්බා සියලුම වේදනා සීති බවනේ නැත්තට නැති යනවා රූප සංයෝග සංස්කාර සංස්කාර කන්දේ විත සමනේ වෙලා සංසිඳන නිලයන විඥානං අත්තමාගම විඥානේ නිරුද්ධ වෙලා නිලයනයි කියලා. එතකොට එයින් පස්සේ නිවන කියලා දෙයක් නැහැ ගන්නට කිසිවක් නැහැ. ඉතින් මේවා නොදත් මිනිස්සු මහා ප්‍රසිද්ධ ලේඛකෝ වගේ කියන කතා තියෙනවා. නාරාතන් වහන්සේගෙන පින්වන් කරවට පස්සේ විශ්ව සත්‍යයකට දෙන ආරාමයේ ඔය වගේ විකාරදාස මේ ලංකාවේ මිනිස්සු මේකට කවලක් ඇවිල්ලා තියෙනවා. ඒකේනම් මේ ධර්මයේ හරියට දකිනකොට වෙන කෙනෙකුට මේ අදහසක්ම වැරදි කියලා දකින්න පුළුවන්. එතකොට පහනක් නිවෙනවා. පහනක් නිවීම පහනක් දැල්වෙනවා දැන් දැල්වි දැල්වි තියෙන පහන නිවෙනවා. ඇත්තම නිවීමක් තියෙනවා නේද? නිවුණට පස්සේ මොනවද නිවීමක් වශයෙන් තියෙනවා කියලා කියන්න තියෙන්නේ කිසිවක් නෑ. ඕක තමයි සත්‍යය. ඒක නිසා නිබ්බන්ත දිවිහාන පහයම් කදීපෝගේ දීර වූ ප්‍රඥා සම්ප්‍රේත තැනැත්තා පහනක් නුනාශේ නියන ඒව මේ තස්සේ කේවලස දුක්ඛක්ඛන්න ශේරෝදෝ හෝති මේ දුකේ කෙලවර සිදුවන්නේ සදාකාලික වශයෙන් දුකේ නිමා සිදුවන්නේ ඔන්න ඔය ආකාරයටයි ඒකයි බුදුහාමුදුරේ දා ඒ අතේනක කස්සප කියන තැනැත්තාට ප්‍රස්තර කළේ ඔය විදිහට කියන්නේ හැටියට මම කියනවා. ඉතින් ඔය කොයි ආකාරයෙන් කිව්වත් ඒ පටිච්චසමුප්පාද ධර්මයන් තමයි විස්තර කොට වදාලේ. ඒක අහලා තේනක පස්සේ බොහොම ප්‍රාස්තසාදීටපත් වෙලා බුදු බුද්ධ ශාසනය පැවිදුණා පැවිදිලා පස්ව රහත් වුණා කියලා පොත්පත් වල දක්වා තිබෙනවා. ඒක මේ දක්වා මෙයාට ප්‍රකාශ කළේ අචේනක කස්සප කියන තැනත් එක්ක ප්‍රශ්න හතරක් සහ ඒකට දීපු පිළිතුරු. ප්‍රශ්න හයක් සහ ඒකට දීපු පිළිතුරු හයක්. ඒක දිශාවාසයක් කියන්නේ. මේ දුක තමා විසින්ම කළාද නැහැ. අනුන් විසින් කළාද නැහැ. තමනු තමන් විසින් කළාද නැහැ. එහෙමනම් මේක නිකන් මේ ජීවිතයට හටගත්තද කියන්නේ. එහෙනම් දුකක් නැද්ද? නැහැ දුකක් තියෙනවා. එහෙනම් දුක දන්නේ නැත්නම් නෑ මම දුක දන්නවා. එච්චරයි. ඒකට ඊපස්සේ එහෙමනම් මේ මෙහෙම කියන්නේ කියනකොට කියපු කතාව තමයි අද විස්තර කළේ. එතකොට සමාවිෂම දුකක් ඇති කරගත්තා කියන්නද බෑ. එහෙම කරනවා සාස්ත්‍ව දෘෂ්ටියෙන් පිළිදෙනවා. සදාකාලික ආත්මයක් ඇත කියලා. සෝ කරෝවි සෝ පරිසංවේදී තමම්ම කර්ම කළා සම්මන්න විපාක විඳිනායි කියලා. මේ දිහා විශේෂයෙන් මතක තබා ගන්න අපි මේව අවබෝධ කළාට කතා බහ කරනකොට විවහාර කරනකොට සම්මුති ඉක්මවා යන්න එපා. අපි කියන්නේ තෝරන අපි කතා කරනකොට විවහාර කරන මම කරපු කර්ම තමයි විපාක මට මේ විදිහට. ඒ අය කරපු කර්ම වල විපාක තමයි ඒ විඳින්නේ ආදි වශයෙන් විවහාර කරන්නට ඕන. නැත්තම් මේ ධර්ම කරුණු ලෝකයට කියන්නේ කිව්වොත් එහෙම අපිට පිස්සු කියලා ලෝක සත්‍ය අපව කරවගන්නේ. ඒක නිසා සම්මුති ඉක්මවා යන්න කරන්නට එපා. ඉතින් අන්න විසින් මේ දුක කළා කියන්නත් බෑ, ඉබ්බේම හටගත්තා කියන්නත් බෑ. මෙතන මේ දුක ඇතිනේ හේතු පරම්පරාවක් කිව්වා. අවිද්‍යාව නිසා සංස්කාරය කියලා සංස්කාරං චාවිඥානය කියලා මේ දුක ඇති වෙන හස්තහ එක හා අවිද්‍යාව නිරුද්ධ කිරීම සංස්කාර නිරුද්ධ සංස්කාර නිරුද්ධ වීමෙන් දුක නැති වෙන ආකාරය. එතකොට මේ අවිද්‍යාව කියන ගැන කරුණු කියනකොට අපි ගන්න දෙයක් ඉදිරිපත් කළා. ඒක අනුස්ථාපින් මේකට තම තවත් විස්තර වශයෙන් ගැඹුරු කරුණු අවබෝධ කර ගන්න බලන්න සමාජයේ සිට තුළ තියෙන අවිද්‍යාවයි එතකොට දකින්නේ. මේ කියන කරුණ නිකන් අරගෙන හිතට අරගෙන මේවා ගැන කල්පනා කරලා මේක මේක මේක කියවට සීකරීම නෙවෙයි. ඒක Taman දකිනකොට Tamanගේ සිතේ අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය දකින්න ඕනේ. මේවා ප්‍රායෝගික දන්න කියන්නේ ඒකයි. එතකොට ඒ අවිද්‍යාව තුළින් සංස්කාර වෙනවා සංස්කාර තුළින් විඥාන ආදී වශයෙන් ඇතිලා මේ දුක නැවත නැවත ඇති වෙන ආකාරණිය දකින්නට බැරි මම දන්නවා අද වශයෙන් ඒක ගැන ටිකක් අවබෝධයක් ඇති කරගන්න ඒක අනිත් පැත්ත කොහොමද දකින්නට බෑ ඒක අනිත් පැත්තත් මෙහෙම සිදුවනවා සිදු වෙනවා කියන හැඟීමවත් අද වශයෙන් ඇති කරගන්න ඒකවත් ප්‍රසත් ධම්මඥානකේ එතකොට ඒක පත්‍යස් අවබෝධයක් වශයෙන් දකින්නට මම හැකියාවක් දැනෙන්නේ එතකොට මේ විදිහට කටයුතු කිරීමෙන් මෑතක පුළුවන්කම තියෙනවා ශක්තිය දෙනවා මේ සංසාර විමුක්තිය සම්පූර්ණයෙන්ම නැති කරන සංසාර විමුක්තිය සංසාර දුක සම්පූර්ණයෙන් නැති කරන ඒ සංසාර විමුක්තිය ලබන්න පුළුවන් ශක්තිය ලැබෙනවා ඒකයි බුද්ධ ශාසනයේ හරිය පරමාර්ථය අරටුව ඒ විදිහටයි අපල කටයුතු කළ යුතුවන්නේ මේ කටයුතු කරන තුනේ මේ ඇසත් ඒ කියන ආකාරයෙන් මේ පටිසම්පාද ධර්මයේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නැතර කළ දුක නැති කරලා නිවන සංසිඳීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් අප මේ දේශනාව දැන් මෙම කරන්නේ. දෙවියන් අප දෙන ආකාශත්තා කියන පාඩේකම ආකාශත්තා දිබුම්මච්ඡා දේවානාගාමයි දෙකා පින්යන්තන් අනුමෝදිතා චාන්ද පරිසාසනං ආකාශත්තා දිබුම්මච්ඡා දේවානාගාමයි දෙකා පින්යන්තන් අනුමෝදිතා චාන්ද පරිසාසනං ආකාශත්තා දිබුම්මච්ඡා දේවානාගාමයි මෛත්‍රිකා පින්නන්තං අනුමෝදිත්වා සම්බක්ඛං තුමන් පරං තීසාසනේ කරන්න දෙන ඉන්නාම් පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යාවාන් හෝතු සබ්බ දුක්ඛා කමච්චතු මෙකල සීලම් කුසල සත්‍යෙන් මේ ඇතතේ නිසන සීනේ වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලිස්ස නිත්‍යං වද්ධා පිටායනෝ චක්ඛාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නිමිතෝ නිබ්බාන සම්පත්ති නාති සමිඤ්ඤතු සෝපත්තේවා නිවන් සර දේවා